بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبح لله ما في السماوات وما في الأرض وهو العزيز الحكيم هو الذي أخرج الذين كفروا من أهل الكتاب من ديارهم لأول الحشر ما ظننتم أن يخرجوا وظنوا أنهم مانعتهم حصونهم مانعتهم حصونهم من الله فأتاهم الله من حيث لم يحتسبوا فأتاهم الله من حيث لم يحتسبوا وقذف في قلوبهم الرعب يخربون بيوتهم يخربون بيوتهم بأيديهم وأيدي المؤمنين فاعتبروا يا أولي الأبصار අහස්වල හා මහ පොළොවේහි ඇති දෑ අල්ලාහ්ව පවිත්‍ර කරති. ඔහු සියලු දෑ කෙරෙහි අභිබවා ගියා වූ බල සම්පන්නයාය. තවද සියුම් ඥානවන්තයාය. දේව පුස්තකලත් ජනයාතුරින් ප්‍රතික්ෂේපකයින් ඔවුන්ගේ නිවෙස් වලින් ප්‍රථම සේනාංකය මෙහෙයවමින් පිටුවහල් කළේ ඔහුමය. ඔවුන් පිටවි යනු ඇතැයි නුඹලා නොසිතුවේහිය. ඔවුන්ද Tamanගේ බලකොටු Tamanව අල්ලාහ්ගෙන් ආරක්ෂා කරાવીයයි සිතුවෝය. අල්ලාහ් ඔවුන් නොසිතූ අයුරින් ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ හදවත්වල බියක් ඇති කලේය. ඔවුන් Tamanගේ නිවස් Tamanගේ දෑතින්ම විනාශ කර දැමුවෝය. විශ්වාසිකයින්ගේ දෑතින්ද ඒවා විනාශ විය. නුවණැත්තනි මෙයින් දැනුමුතුකම් ලබා ගනියෝ. ولولا أن كتب الله عليهم الجلاء لعذبهم في الدنيا ولهم في الآخرة عذاب النار ذلك بأنهم شاقوا الله ورسوله ومن يشاق وَاتَّقِ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ فبإذن الله وليخزي الفاسقين وما أفاء الله على رسوله منهم فما أوجفتم عليه فما أوجفتم عليه من خيل ولا ركاب ولكن الله يسلط ولكن الله يسلط رسله على من يشاء والله على كل شيء قدير පිටුවහල් කරවීම ඔවුන් කෙරෙහි අල්ලාහ් විධානය නොකලේ නම් ඔවුන් හට මෙලොවේහිම දඩුවම් පමුණුවයි ඔවුන් හට එලොවේහි නිර්දඩුවම දැත මෙයට හේතු වූයේ අල්ලාහටද ඔහුගේ දූතයාණන්ටද එරෙහිව සිටි හේිනි. කවරෙකු අල්ලාහට එරෙහිව සිටින්නේද සැබවින්ම අල්ලාහ දැඩිව දඩුවම් කරන්නෙකු වන්නේය. නුඹලා කපා දැමූ ඉඳිගස්ද එසේ නොමැතිනම් මුල් මත තිබෙන්නට හැරියා වූ දෑද අල්ලාහගේ අනුමැතිය මත සිදුවිය. මෙය සිදු වූයේ පාපිෂ්ඨයින් අවමන් කිරීම පිණිසය. අල්ලාහ් ඔවුන්ගෙන් තම දූතයාණන්ට නැවත ලබා දුන් දෑ නුඹලා අශ්වයින් හා ඔටුවන් දක්කාගෙන යාමෙන් ලැබුණු දෑ නොවේ. එනමුත් අල්ලාහ් Taman අබිමත කළ අය කෙරෙහි Tamanගේ දූතවරුන්ට බලය දෙන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය කුවන්නේය. මා أفاء الله على رسوله من أهل القرى فلله وللرسول فلله وللرسول ولذي القربى واليتامى والمساكين والمساكين وابن السبيل كي لا يكون دولة بين الأغنياء منكم وما آتاكم الرسول فخذوه وما نهاكم عنه فانتهوا واتقوا الله إن الله شديد العقاب අල්ලාහ් තම දූතයාණන්ට එම ගම්වැසියන්ගෙන් ලබා දුන් දෑ අල්ලාහ්ටද ඔහුගේ දූතයාණන්ටද ඥාතීන්ටද අනාථයින්ටද දුගියන්ටද මගීන්ටද අයිතිවන්නේය. නුඹලා අතුරින් පොහොසතුන් අතරෙහි පමණක් එය රැඳී ආ නොයුතුය යන්නට අල්ලාහ් මෙසේ කලේය. දූතයාණන් නුඹලාට දුන් දෑ නුඹලා ලබා ගනිව්. තහනම් කළ දෙයින් වැළකී සිටිව්. අල්ලාහ්ට බියපැතිමත් වව්. සැබවින්ම අල්ලාහ් දැඩි ලෙස දඩුවම් කරන්නෙකු වන්නේය. للفقراء المهاجرين الذين أخرجوا من ديارهم وأموالهم يبتغون فضلا من الله يبتغون فضلا من الله ورضوانا وينصرون الله ورسوله أولئك هم الصادقون والذين تبوأوا الدار والإيمان من قبلهم يحبون من هاجر إليهم ولا يجدون في صدورهم حاجة ولا يجدون في صدورهم حاجة مما أوتوا ويؤثرون على أنفسهم ويؤثرون على أنفسهم ولو كان بهم خصاصة ومن يوق شح نفسه فأولئك هم المفلحون والذين جاءوا من بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إن إنك رؤوف رحيم අල්ලාහ්ගේ කරුණාව හා තෘප්තිය බලාපොරොත්තු වන්නන් ලෙස අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරන්නන් ලෙසද Tamanගේ නිවෙස් හා සම්පත් වලින් බැහැර කරනු ලැබූ දුප්පත් මුහාජිරවරුන්ටද එය උරුමය. ඔවුන්ට පෙර මදීනා නගරයේද විශ්වාසයේද ලැබුවෝ හිජරත් කර තමන් අසලට පැමිණෙන්නන් ප්‍රිය කරති. ඔවුන් අතර ඇති දෑ දැක තම හදවතෙහි ඒ වෙත කිසිම අවශ්‍යතාවයක් ඔවුහු නොදකිති. තමන්ට අවශ්‍යතාවය තිබියදීද තමන්ට වඩා ඔවුන් හට ප්‍රමුඛත්වය ලබා දෙති. කවරෙකු තමන්ගේ හදවත හා බැඳුණු මසුරු කමින් වැළකෙන්නේද? ඔවුන් මෙය ජයලත් වූවන්නේ. ඔවුන්ට පසු පැමිණෙන්නෝ අපගේ පරමාධිපති ආනමි අපට කමා කරනු මැනව අපට පෙර විශ්වාසයෙන් යුතුව ගිය අපගේ සහෝදරයින්ටද කමා කරනු මැනව විශ්වාස කළවුන් කෙරෙහි අපගේ හදවත්වල කිසිම පිළිකුල්භාවයක් ඇති නොකරනු මැනව අපගේ පරමාධිපති ආනමි සැබවින්ම ඔබ සෙනෙහබරය කරුණාන්විතය යනුවෙන් පවසති ألم تر إلى الذين نافقوا يقولون لإخوانهم الذين كفروا من أهل الكتاب لئن أخرجتم لئن أخرجتم لنخرجن معكم ولا نطيع فيكم أحدا أبدا وإن قوتلتم لننصرنكم والله يشهد إنهم لكاذبون لئن أخرجوا لا يخرجون معهم ولئن قوتلوا لا ينصرونهم ولئن نصروهم ليولن الأدبار ثم لا ينصرون لأنتم أشد رهبة في صدورهم من الله ذلك بأنهم قوم لا يفقهون කුහකයෝ දේව පුස්තකලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කරන Tamanගේ සහෝදරයන් දෙස බලා නුඹලා පිටුවහල් කරනු ලැබුවේ නම් සැබවින්ම අපද නුඹලා සමගම පිටවන්නෙමු. නුඹලා විෂයෙහි කිසිවිටක අපි යටහත් නොවිමු. නුඹලා සමග කවරෙකු හෝ සටන් වදින්නේ නම් සැබවින්ම අපි නුඹලාට උදව් කරන්නෙමු යනුවෙන් ප්‍රකාශ කරනු ඔබ විමසිලිමත් නොඌයේද සැබවින්ම ඔවුන් අසත්‍ය ප්‍රකාශ කරන්නන් යයි අල්ලාහ් සාක්ෂි දරන්නේය ඔවුන් පිටුවහල් කරනු ලැබුවේ නම් සැබවින්ම මෝහු එනම් කුහකයෝ ඔවුන් සමග පිට නොවේති ඔවුන් සමග සටන් වදිනු ලැබුව විට ඔවුන්ට උදව් නොකරති එසේ උදව් කරන්නේ නම් සැබවින්ම ඔවුහු හැරි පිටුපා දුවති. පසුව ඔවුන්ට උදව් දෙනු ලබන්නේද නැත. සැබවින්ම ඔවුහු අල්ලාහට වඩා දැඩි ලෙස නුඹලාට බිය වෙති. හේතුව නම් ඔවුන් ගැඹුරු දැනුමක් ඇත්තන් නොවිය. ලා යුකාතිලූනකුම් ජමීඅන් ඉල්ලා ෆී කුරම් මුහස්සනතින් අව් මින් වරායි ජුදුර් بأسهم بينهم شديد تحسبهم جميعا وقلوبهم شتى ذلك بأنهم قوم لا يعقلون كمثل الذين من قبلهم قريبا ذاقوا وبال أمرهم ولهم عذاب أليم බලකොටු ඉදිකර ආරක්ෂා කරනු ලැබූ ප්‍රදේශයන් තුල සිට හෝ ආරක්ෂක බැම්වලට පසු සිට හෝ මිස ඔව්හු නුඹලා සමග සටන් නොඅදිති. ඔවුන් අතර පවතින ඔවුන්ගේ ක්‍රෝධය ඊටා දැඩිය. ඔවුන්ව ඔබ එකමුතුව සිටිනසේ දකින්නේය. එනමුත් ඔවුන්ගේ හදවත් පරස්පරය හේතුවනම් ඔවුන් අඥාන පිරිසක් වන බැවිනි. ඔවුන්ට කිති කාලයකට පෙර සිටියවුන් මෙන්ම මොවුන්ද සිටින්නෝය. ඔව්හු Tamanගේ ක්‍රියාකාරකම් වල අයහපත් විපාක භුක්ති විඳෝය. ඔවුන්ට වේදනාව ගෙන දෙන දඩුවම් ඇත. كمثل الشيطان إذ قال للإنسان اكفر فلما كفر قال إني بريء منك إني أخاف الله رب العالمين فكان عاقبتهما أنهما في النار خالدين فيها وذلك جزاء الظالمين මිනිසා දෙස බලා ෂයිතන් නුඹ ප්‍රතික්ෂේප කරව. එසේ ප්‍රතික්ෂේපකයෙකු වශයෙන් පරිවර්තනය වූායින් පසු ෂයිතන් මම නුඹෙන් ඈත් වන්නෙමි. සැබවින්ම මම විශ්වයේ පරමාධිපති වූ අල්ලාහට බිය වෙමියයි පවසයි. ඔවුන් දෙපිරිසගේ අවසාන තීන්දුව ඔවුන් දෙපිරිසම නිරයේ සදාකාලිකයෝ යන්නයි. එය අපරාධකරුවන්ට වූ ප්‍රතිවිපාකයයි. يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله إن الله خبير بما تعملون ولا تكونوا كالذين نسوا الله فأنساهم أنفسهم أولئك هم الفاسقون لا يستوي أصحاب النار وأصحاب الجنة أصحاب الجنة هم الفائزون لو أن أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون විශ්වාස කළවුනි අල්ලාහ්ට බියවව් සෑම ආත්මයක්ම Taman හෙට දිනට ඉදිරිපත් කර ඇති දෑ ගැන විමසිලි විය යුතුය. අල්ලාහට බියවව්. සැබවින්ම අල්ලාහ නුඹලා කරන දෑ පිළිබඳව ගැඹුරු ඥානය ඇත්තෙකු වන්නේය. අල්ලාහ අමතක කර ඒ හේතුවෙන් අල්ලාහ ඔවුන්ට ඔවුන්වම අමතක කෙරෙව්වේය. එවැනි අයමෙන් නුඹලාපත් නොවව්. ඔවුන්මය පාපිෂ්ඨයින් වන්නේ. නිරයේ වැසියන් හා ස්වර්ගයේ වැසියන් සමාන නොවන්නේය. ස්වර්ග වැසියන්මය ජයලද්දෝ මෙම කුර්ආනය අපි කන්දක් මත පහල කළේ නම් අල්ලාහ්ගේ බිය හේතුවෙන් එය අවනත වී බිඳී සුණු විසුණු වන බව සැබවින්ම ඔබ දකි මෙම උදාහරණය මිනිසුන් අවබෝධ කරගනු ඇතැයි අපි ප්‍රකාශ කළෙමු هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الرحمن الرحيم هو الله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله عما يشركون هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم ඔහු අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියන් නොමැත. গুপ্ত දෑහා දෘශ්‍යමාන දෑ පිළිබඳව ඥානය ඇත්තකි. ඔහුමය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වන්නේ. ඔහු එනම් අල්ලා ඔහු හැර වෙනත් දෙවියන් නොමැත. ඔහු රජුය. ඊතා පාරිශුද්ධය අඩුපාඩුකම් නොමැත්තාය. ආරක්ෂාව සලසන්නාය. නිරීක්ෂකයාය. සියල්ල අභිභවා යන්නාය. පාලනය කරන්නාය. අභිමානනීයය. ඔවුන් ආදේශ කරන සියල්ලන්ගෙන් අල්ලාහ් පවිත්‍රය. ඔහු එනම් අල්ලාහ් නිර්මාපකයාය. పూర్ව නිදසුනකින් තොරව නිර්මාණය කරන්නාය. හැඩගස්වන්නාය. ඔහුට ඊතා අලංකාර නම් ඇත. ඔහුව අහසෙහි හා මිහිතලයේ ඇතිද ප්‍රශංසා කරති. ඔහු සියල්ල අභිබවා යන්නෙකු හා ඥානවන්තයෙකු වන්නේය.